ස්වාමිනාන්ස එනවද ස්වාමිනාන්ස මම ප්‍රශ්නයක් අහන්න කල්පනා කරේ මේ ප්‍රාර්ථනා කිරීම සම්බන්ධව අපි දිනපතාම නොයෙක් ප්‍රාර්ථනා කරනවා යන්නේ දිනපතාම ජය මුනිදස සුබෝධි මුලේ ගාතාව කියලා මාර පරාජය කළ අවස්ථාවේදී සියලු දේව දේවතාන් ප්‍රීතිගතා කළ ඒක සත්‍යයක් නම් ඒයින් අපිටත් ඔබටත් සියලු දෙනාටම යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම විබිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ ඒ ආදි වශයෙන්ුත් අපි ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාවේදී මම මේ ප්‍රශ්නේ වැඩිම අහන්නේ හිතුවේ සිංහල අවුරුද්දුයි මේ අලුත් අවුරුද්දක් ලබන අවස්ථාවලදී අපි නිතරම ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේත් මේ හැමලේම අපිට සිහිපත් කරලා තියෙනවා බෞද්ධයන් විදියට ප්‍රාර්ථනා කරපිට එහා ගිය වැඩ රාශියක් කරන්න තියෙනවා කියලා මේ දේශනාවලදී මතක් කරලා තියෙනවා. මම කිව්වා මේ අද 31 වෙනි දින මේ ප්‍රාර්ථනා පිළිබඳ තවත් අපිට විස්තරයක් කළොත් ඒක මට මගේ නෝනටත් අපි සිල් පවුලයටත් ප්‍රයෝජන වෙනවා. ඒ වගේම මේට සහභාගී වෙන පාස්කන් සිල් දෙනා ප්‍රයෝජන වෙනවා කියලා. ඒ නිසා මම ඔබ වහන්සේගෙන් ඒ පිළිබඳව දැන් ඔබතුමා කිව්ව කාරණේ ඉතාමත්ම වැදගත්. ඒකෙදි පොඩි සංශෝධනයක් කරන්න ඕන. දැන් අර ජයෝ මුනින්දස්ස සුබෝධි මූලයේ ආදී ගාථා සජ්ජායනා කිරීම තුළ අපි ඇත්තටම කරන්නේ ප්‍රාර්ථනාවකට වඩා ආශිර්වාදයක්. ආශිර්වාදය කියන එක බුදු ගුණ සිහි කරලා, දහම් ගුණ සිහි කරලා, සංඝ ගුණ සිහි කරලා ඒ විදිහට අපිට කරන්න පුළුවන්. ඊළඟට තමන්ගේ ප්‍රතිපදාවක් සිහි කරලා වුණත් ආශිර්වාදයක් කරන්න පුළුවන්. ප්‍රාර්ථනාවක් කියලා කියන්නේ අපි අපි ළඟ තියෙන යම්කිසි සාධකයක් අදාළ ඉලක්කයක් වෙත ගොනු කරන්න දරන ප්‍රයත්නයක්. ඒ කියන්නේ අපි ළඟ යම්කිසි ගොඩනගාගත්තු කුසලයක් තියෙනවා එහෙම නැත්නම් ප්‍රතිපදාවක් තියෙනවා. ඒක මෙන්න මේ සඳහා හේතු වේවා කියන ඉලක්කගත කිරීමක් තමයි එතනදී කරන්නේ. එතකොට ඒ ආශිර්වාදයේ සහ ප්‍රාර්ථනාවේ ඉතා සියුම් වෙනසක් තියෙනවා. නිකන් බැලු බැලමට අපට එකක් වගේ පෙනෙනවා. නමුත් එතන තියෙන දෙකක්. ප්‍රාර්ථනාව කියලා කියන්නේ තමන් විසින් තමන්ගේ ශක්තිය තමන් ගොඩනගාගත්තු දේ තමන් ළඟ තියෙන දේවල් අපි ඉලක්කගත කිරීමක්. ප්‍රාර්ථනාවේදී සිද්ධ වෙන්නේ. ආශිර්වාදයේදී කෙරෙන්නේ අර සුබ ප්‍රාර්ථනා කිරීම ඒක අපි අපිට විශේෂ දෙයක් තියෙන්න ඕනේ නිකන් යහපත් මානසික තත්වයෙන් මේක කරන්නට පුළුවන්. එතකොට තව දැන් අපි බුදුරජාණන් වහන්සේ ළඟ මේ මේ ಗುಣ තිබුණා. ඒ ಗುಣ බලයෙන් ඔබට සෙතක් වේවා. එතකොට අපි කරන්නේ ආශිර්වාදයක්. දැන් අපිට බුදුරජාණන් වහන්සේගේ ಗುಣ සිහි කරලා ප්‍රාර්ථනාවක් කරන්න එහෙම බෑ. මොකද ප්‍රාර්ථනාව කරන්න තමන් සතුව තියෙන සාධක ටිකක් තමයි එතනට ඉලක්කගත කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ මේ ಗುಣ තිබුණු නිසා ඔබට මෙසේ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න බෑ. ඒක ආශිර්වාදයක්. ඒ ಗುಣ සිහි කරලා හෝ එහෙම නැත්නම් ඒ ಗುಣ බලයෙන් ඔබට මෙසේ වේවා කියලා අපිට සෙත් ප්‍රාර්ථනා කරන්නට පුළුවන්. ඒක අපේ මනසින් එන සුභාශිංසනය. ප්‍රාර්ථනාව තුළ වෙන්නේ අපේ අපේ සන්තක යම්කිසි ශක්තියක් ඉලක්කගත කරනවා යම් කාරණයකට. දැන් අපි යම් කුසලයක් කරලා නිවන් ප්‍රාර්ථනා කරනවා. යම් කුසලයක් කරලා සත්පුරුෂ ආශ්‍රය ප්‍රාර්ථනා කරනවා. යම් කුසලයක් කරලා නිරෝගීකම ප්‍රාර්ථනා කරනවා. යම් කුසලයක් කරලා ඊළඟ භවයේ මනුලෝපදින්නට ප්‍රාර්ථනා කරනවා. එතකොට එහෙම අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒ ප්‍රාර්ථනාව සඵල වෙන්නට සාධක තියෙනවා. ප්‍රාර්ථනාව නිකන් සඵල වෙන්නේ නැහැ. ඒකට අදාළ කුසල බලයක් ඒකට අදාළ යම්කිසි සාධකයක් ඇතුව තමයි අපිට ප්‍රාර්ථනාව කරන්න පුළුවන්. නිකන් ඒ ප්‍රාර්ථනාව කළාට වැඩක් නෑ. ඒ ප්‍රාර්ථනාවේ තරාතිරම අනුව ඒකට බලපවත්වන සාධක වෙනස් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ඊළඟ භවයේ කල්යාණ මිත්‍ර ඇසුර ලබන්නට මට හොඳ කුසලයක් කරලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. එතකොට අපිට ඒක ලැබෙනවා. හැබැයි නිවන් දකින්න මම කුසලයක් කරලා විතරක් ප්‍රාර්ථනා කරලා හරියන්නේ නැහැ. කුසලයෙන් විතරක් නිවන් දකින්න බෑ. ඒකට මනස පුහුණු කරලා තියෙනවා. එතකොට කුසලය කරලා ප්‍රාර්ථනා කළාම අපිට බාහිරින් ලැබෙන දේවල් ලබන්න පුළුවන්. මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන බාහිරින් ලැබෙන සාධක අපිට ලබන්න පුළුවන් කුසලයෙන්. ඊළඟට උත්පත්ති ප්‍රතිසන්දි සිත ලබන්න පුළුවන් කුසලයෙන්. හැබැයි එතනින් එහාට ප්‍රතිසන්දිසිත පවත්වා ගැනීම, නඩත්තු කර ගැනීම සහ අර පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන බාහිරින් ලැබෙන දේවල් වලට ප්‍රතිචාර දක්වන විදිහ ඒවා කලමනාකරණය කරගන්න විදිහ, ඒවා පරිහරණය කරගන්න විදිහ, ඒකෙන් හොඳක්ද කරගන්නේ නරකක්ද කරගන්නේ කියන ඒක කුසලයෙන් විතරක් කරන්න බෑ. ඒක කරන්නට අපිට මානසික හුරුව, මානසික පුහුණුව තියෙන්න. ඒ නිසා නිවන් අවබෝධ කිරීම කියලා කියන්නේ මේ බාහිරින් ලැබෙන දෙයක් විතරක් නෙමෙයි. ඒක අභ්‍යන්තරයෙන් අවදි කරන්න ඕන දෙයක්. එතකොට ඒ සඳහා අපට කුසලයක් ඕන වෙනවා. බාහිර සාධක සම්පාදනය කරන්න. ඒ කියන්නේ උත්පත්තිසිත ඥාන සම්ප්‍රයුක්ත සිතක් වෙන්න ඕන. මනුෂ්‍යාත්ම භාවයක් හෝ ඒ විදිහට ශක්තිමත් ආත්ම භාවයක් ලබන්නට ඕන ඉන්ද්‍රිය පද්ධතිය විකෘති නොවි තියෙන්නට ඕන හොඳ සත්පුරුෂ මෞපිය ලැබෙන්න ඕන කල්යාණ මිත්‍ර ලැබෙන්න ඕන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන්න ඕන ආහාර පාන ලැබෙන්න ඕන හොඳ සුදුසු පාරිසරික සාධක ටිකක් ලැබෙන්න ඕන දැන් මේවා ලැබෙන්නේ කුසල බලයෙන් එතකොට දැන් අපි නිවන ප්‍රාර්ථනා කරනවා නම් අර ඒ නිවන සඳහා අවශ්‍ය බාහිර සාධක සම්පාදනය වෙන්නට සුදුසු කුසල් කරන්නත් ඕන. හැබැයි ඔය බාහිර ටික සම්පාදනය වුණා කියලා මම කෙලස් නැසීමේ ක්‍රියාවලිය ඒ බාහිර සාධක වලින් කරන්න බෑ. ඒකට මම මගේ මනස පුහුණු කරන්න ඕන. ගුණය සහ නුවණ අවදි කරන්න. ඒකට තමයි අර දුර්ගුණ දුරු කිරීම, යහගුණ අවදි කිරීම, ප්‍රඥාවෙන් ලෝක ධර්ම අවබෝධ කිරීම. ඒතර මේ ප්‍රතිපදාව තුල පුහුණු වෙන්න ඕන. ওই දෙකම කරගෙන ගියොත් තමයි අපට අර නිවන් අවබෝධ කිරීම කියන ප්‍රාර්ථනාව සම්පූර්ණ වෙන්නේ. ඒ වගේ අපේ ප්‍රාර්ථනාවේ තරාතිරම අනුව ඒකට අදාළ සාධක මොනවද කියන එක තීරණය එතකොට අදිෂ්ඨානය කියන එක ඊටත් වඩා බලවත්. අදිෂ්ඨානය කියලා කියන්නේ තනිකරම මානසික ශක්තියක් ගොඩනගන. දැන් ආශිර්වාදයේදී කරන්නේ ඒ මානසික ප්‍රසන්න බවත් එක්කලා සුබ ප්‍රාර්ථනා කිරීමක්නේ. අදිෂ්ඨානය කියලා කියන්නේ ඒ මානසික ශක්තියත් එක්කලා යම්කිසි ස්ථාවරයකට යමක් ඉලක්කකටගෙන යම් අරමුණක් පැහැදිලි ඉලක්කයක් තියාගෙන එතනට අර සාධක මෙහෙවන්නට මනසින් සුවිශේෂ බලපෑමක් ඒක තමයි චිත්ත අදිෂ්ඨානය අදිෂ්ඨානය තුන තියෙන. ඊළඟට සත්‍යක්‍රියාව ගත්තන් පස්සේ එතන අදිෂ්ඨානයකුත් තියෙනවා. හැබැයි අදිෂ්ඨානය පදනම් වෙලා තියෙන්නේ සත්‍යවාදී බව මත. සත්‍ය මත. ඒ නිසා ඒක සත්‍යක්‍රියාව. ඒතකොට අදිෂ්ඨානයෙන් කරන්නේ අර සිත සහ අවශේෂ සාධක ඒ අදාළ කාරණයට මෙහෙවනවා. නාම රූප ධර්ම අදාළ කාරණේ කෙරෙහි ඍජුවම හසුරුවනවා. ඒක නිකන් මෙසේ වේවා කියන එකක් නෙමෙයි මෙහෙම වෙන්නට ඕන කියන තැනට හසුරුවනවා. මම මෙතන පැයක් භාවනා කරලා මිසක් නැගිටින්නේ නැහැ. දැන් එතකොට පැයක් යනකම් නොනගිටින தත්වෙට මේ අපේ ගතසිත කලමනාකරණය කරගන්නට අර මානසික අදිෂ්ඨානයේ චිත්ත අදිෂ්ඨානයේ විසින් සිතත් චෛතසික ධර්මත් රූප කොටාසත් කර්ම බලයත් මේ සියල්ල හසුරුවනවා. මොන බාධකයාවත් මම පැයක් භාවනා කරනවා. එතකොට මම චිත්ත අධිෂ්ඨාන. එතකොට මොන අභියෝගාවක් මම මේ වැඩේ කරනවා. එතකොට මේ මේ අදාළ සාධක සියල්ලක්ම සක්‍රිය කරනවා අර මානසික බලයත් එක්ක. ඒක තමයි අදිෂ්ඨානයේ තියෙන විශේෂත්වය. සත්‍යක්‍රියාව කියන තැන අදිෂ්ඨානයකුත් තියෙනවා. හැබැයි අදිෂ්ඨානය මෙහෙවන්නේ සත්‍ය මත පිහිටලා. එතකොට ඒකත් අදිෂ්ඨානයේ වගේම බලවත් කාරණයක් සමහර වෙලාවට ඒක එවේලේම පළදරන සමහර වෙලාවට නෙවෙයි කොහොමත් සත්‍යක්‍රියාව කියන එක එවේලේ පළදරනවා අදිෂ්ඨානය කියන එක එවේලේම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා දැන් අදිෂ්ඨානය සඳහා අපි යම් ඉදිරි නිශ්චිත අවස්ථාවක් දැන් අපි හිතමුකෝ අභිඥාලාභී කෙනෙක් අදිෂ්ඨාන කරනවා තව සතියකින් මේක මෙහෙම වෙන්න කියලා. එතකොට එහෙම කාලය එහාට තියලා අදිෂ්ඨාන කළොත් අර අදාළ සාධක ගොනු වෙන්නේ නිශ්චිත කාලයක් එකලා. එතකොට ඒ වෙලේම ක්‍රියාත්මක වෙනවා කියලා කියන්න බෑ. හැබැයි මම තව පැයක් යනකම් භාවනා කරනවා වගේ අදිෂ්ඨානයක් ගත්තොත් ඒ අදිෂ්ඨානය කරපු මොහොතේ ඉඳලම අර පැය මුළුල්ලේම ඒ ඒ ඒ මානසික ශක්තිය අදාළ සාධක මෙහෙවන්නට ක්‍රියාත්මක අන්න ඒ වගේ ආශිර්වාදයේ කියන එක අපිට ප්‍රසන්න සිතින් කරන්නට පුළුවන් සුබ ප්‍රාර්ථනයක්. ප්‍රාර්ථනාව කියන එක ඊට වඩා බලවත් කාරණයක්. එතනදී සාධක තියෙන්න ඕන ප්‍රාර්ථනාව ඉටු වෙන්නට. ඊළඟට අදිෂ්ඨානය කියන එක අදාළ සාධක මෙහෙවීමේ මානසික වේගයක් එතන ඇති කරන්නේ. සත්‍යක්‍රියාව කියන එකත් ඒ වගේම දෙයක් එතන සත්‍ය පාදක කොටගෙන ඒ අදාළ කාර්ය ඉටු වෙන්නට මානසික වේගය මෙහෙවීමක් සිද්ධ වෙන්නේ. ඉතින් ඔබතුමා ඇහුවා වගේ නිකම්ම අපි දේවල් ප්‍රාර්ථනා කරලා විතරක් වැඩක් නැහැ. ඒ ඒවා සඵල වෙන්නට නම් දැන් ආශිර්වාදයක් සඵල වෙන්නට නම් ඒකට මොලොක් මානසික තත්වයක් තියෙනවා. මෛත්‍රී පූර්වක මනෝභාවය. අපි පිළිත් කියලා තව කෙනෙකුට ආශිර්වාද කරනවා නම් මෛත්‍රිය කරුණා පෙරදරි වුණොත් තමයි ඒ ආශිර්වාදේ බලපවත්වන්නේ වඩා ප්‍රබලව. ප්‍රාර්ථනාවක් කරනවා නම් ඒකට අදාළ සාධක පදනම් කොටගෙන ඒ ප්‍රාර්ථනාව කළොත් තමයි වඩා සාර්ථක වෙන්නේ. මෙහිම පැහැදිලි කරනවා අනුමත කරනවා කරුණාත් මහත්මයා කියපු එක 100%ක්ම <laughs> වාන්සේටත් නිරෝධීවා ලැබී මේ වැඩසටහන තවත් ඉදිරියට සාර්ථකව කරගෙන යන්න මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා. <laughs> උසන්නයි.